ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. අද ලලිත කලාලය වැඩසටහනෙන් ශ්‍රී ලංකාවේ සංගීතයේ ප්‍රවර්ධනයට මේ මහත් කැපකිරීම කළ සංගීතඥයින් තුන්දෙනෙකුගේ ජීවන තොරතුරු හා නිර්මාණ කාර්යයන් ඇගයීමට ලක් කිරීම සිදුවනවා. ඔවුන් අප අතරින් වෙන්නුවත් ඔවුන්ගේ නිර්මාණයන් කාලාන්තරයක් පවතිනවා. ගරු බුහුමන් නොලබා මිල මුදලට ගැති නොවි තම දේශයට සංගීත රස ජනනය කිරීමට ගත් උත්සාහය සදා අනුස්මරණය කළ යුතු වෙනවා. අප දැන් පළමුවෙන්ම යොමු වන්නේ මහා සංගීතවේදී එඩ්වින් සමරදිවාකරයන් වෙත. ඔහු 1916 ජූලි 22 වෙනිදා මීගමුව කටානයේදී උපත ලැබුවා. මූලික අධ්‍යාපනය ලැබුවේ කටානේ සාන්ත ඇග්නස් රෝමානු කතෝලික පාසලේ. වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරි ස්ටෙලා විද්‍යාලයේ. ඔහු කුඩා කාලයේ සිට ජපන් මැන්ඩලිනය සහ ඉංග්‍රීසි මැන්ඩලිනය අපූර්වට වයන්නට හැකියාව ලැබුවා. කුඩා කාලයේ සිටම සංගීත භාණ්ඩ නිෂ්පාදනයටත් තත් භාණ්ඩ වාදනයටත් දස්කම් දැක්වුවා. එකල සංගීතය පිළිබඳ උනන්දුවක් දැක් වූ සුභසිංහ රාලහාමිගේ ಭಾರತ සංගීත සමාජයට බැඳී කටයුතු කළා. පාසල් ජීවිතයෙන් සමුගෙන තෙල් මූලක ලිපිකරු තනතුරක වැඩ භාරගත්තා. හල්පේ කතෝලික දීවස්ථානයේ කන්තාරු ගායනවලට ඕගන් වාදනයෙන් සහාය වුණා. එඩ්වින් නව තනු නිර්මාණයටත් පෙළඹුණා. දැන් සමර්දිවාකරයන් පසු කලෙක සංගීතවත් කළ චිත්‍රපට ගීතයක්. කළ ආගා පයත මිනිමුතු පෑදී නැත කිසි බාධා විරණ මත මිනිසා කඳු හාතෑවුම් සමගින් අනන්ත හමුවේ කඳු හාතෑවුම් සමගින් අනන්ත හමුවේ පසුබා गायन ಕಲ කල ආරා හයත මිනි මුතු නැති නැත කිසි තාරා නිරන මත නිවිසාරි හොඳ කල ආරා හයත මිනි මුතු නැති නැත කිසි තාරා නිරන මත නිවිසාරි තාන්ත්‍රීය භාණ්ඩ පිළිබඳව නොඑක් පර්යේෂණ කන්නට එඩ්වින් උත්සාහ ගත්තා. 930 ගණන් වල ගුවන් විදුලියෙන් සංගීත වැඩසටහන් ඉදිරිපත් කළා. ඒ වකට ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකවරයෙකු වූ ඩී.එම්. කොළඹගේ මහතා එඩ්වින් සමරදිවාකර තරුණයාගේ දස්කම් පියලින් අගය කළා. ටියුඩර් සුබසිංහ රාලහාමි ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීමට එඩ්වින් ඉන්දියාවට යැවීමට ප්‍රසංග කීපයක් පවත්වා බරපැන සොයා දුන්නා. 1945 දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ මහා කවි රබීන්ද්‍රනාත් tagore තුමාගේ ගුරුකුලයේ සංගීත අධ්‍යාපනය ආරම්භුණා. එහිදී ඔහුගේ ගුරුවරයා වූයේ සුසිල් කුමාර් භංජා චෞද්‍රි. සුසිල් කුමාර් ගුරුවරයාගෙන් සිතාරය හා සරෝදය ඉගෙන ගත්තා. ශාන්ති නිකේතනයේ සංගීත අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු වංග යුවතියක් විවාහ කරගත් සමර දිවාකර 1949 දී ලංකාවට පැමිණියා. 1952 දී ඔහුගේ නායකත්වයෙන් යුත් 6 දෙනෙකුගෙන් සමන්විත ගුවන්විදුලි වාදක මණ්ඩලය ස්ථාපිත කෙරුණා. ගුවන්විදුලියේ පළමු වරට සරෝධා සූර්බහාර් වාදන ඉදිරිපත් කිරීමේ ගෞරවය සමර දිවාකරයන්ට හිමිවනවා. මනෝහාරි සෝනගන්තීරය පෙමතෝ ජායති සෝකෝ සුභානි යසෝධරා ඍතු සංහාර ප්‍රත්තරං කදාවලලු විසාකා ආදී නාට්‍ය රාශියක සංගීත නිර්මාණය කළ සමර දිවාකරයන් 1958 දී දස්කම චිත්‍රපටය සංගීතවත් කළා. 1959 දී වයස 43ක් වූ සමර දිවාකර මහා ගාන්ධර්වයාණන් අභාව ප්‍රාප්ත වුණා. නැතුම් එලි කවත නොතෙර සසර සාගදේ නොතෙර සසර සාගදේ 1921 අප්‍රේල් 21 වෙනිදා දකුණු පළාතේ අම්බලන්ගොඩදී ඩාන්ස්ට්‍රන්ද සිල්වා උපත ලැබුවා. ඔහුගේ දෙමාපියන් පසුව වැලිගම පදිංචි වුණා. කුඩා ඩාන්ස්ටන් උගෙනුම ආරම්භ කළේ තෙනිපිටිය සිංහල ඉස්කෝලේ. පසුව වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුළු වුණා. කුඩා කාලයේ සිට ග්‍රැමෆෝන් සංගීතය ඔහුගේ වින්දන අංශයක් වුණා. දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කර ගැනීමට දෙමහල්ලෝ කොළඹ පදිංචියට ගොස් ඩාන්ස්ටන් නාලන්දා විද්‍යාලයට ඇතුළු කළා. 1939 දී ඩාන්ස්ටන් ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයෙන් සමත් වුණා. සංගීතය, චිත්‍ර කලාව, ඡායාරූප ශිල්පය යන විෂයන් කෙරෙහි උනන්දු වුණා. ගුවන් විදුලියට සම්බන්ධ වීමෙන් පසු ආනන්ද සමරකෝන්, සූර්ය සංකර් මොල්ලිගොඩ, අනංගලාල් අතුකෝරළ යන ශිල්පීන්ගේ වැඩසටහන් වල බටනලා වාදනය කළා. දැන් ඩාන්ස්ටන් ද සිල්වානන් පසු කලෙක තනු නිර්මාණය කළ ගීයකට සවන් දෙමු. Thank you. पत्म नमा පත්ම නමාමි ශ්‍රී ගණ මෛත්‍රී මෝති ශ්‍රී පද පත්ම නමාමි භාත්කණ්ඩේ සංගීත විශාරද උපාධියලත් තෙවැනි ශ්‍රී ලාංකිකයා වූයේ ඩාන්ස්ටන් ලංකාවට පැමිණි ඩාන්ස්ටන් සංගීත ප්‍රසංග රාශියක බටනලා වාදනය කළා ඒ අතර ගුවන් විදුලියේ සංගීත අංශය භාරව ඔහු 1954 සිට 1974 දක්වා පුරා වසර 21ක් සේවය කළා. එකල ಭಾರತයේ නමගේ සංගීත ශිල්පීන් ගෙන්වා ඔහුගේ වියදමින් ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග පැවැත්වුවා. 1975 දී ඩාන්ස්ටන් ගුවන් විදුලියෙන් අස්වි අධ්‍යාපන අමාත්‍යාංශයට බැඳුණා. සංගීත විෂය නිර්දේශ විධිමත් කිරීමට උත්සුක වුණා. දාස්ත්‍රන්ත සිල්වා ශූරීන්ගේ සේවාව අංශ තුනකින් දැකිය හැකි බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දක්වනවා. ඒ පළමුවැන්න ගුවන් විදුලි සංගීතයට ප්‍රමිතියක් ඇති කිරීම. දෙවැන්න නව වැඩසටහන් සම්පාදනය. තුන්වැනුව තනු රචනය ආදී වශයෙන්. ඩන්ස්ටන් ද සිල්වා ආචාර්ය දයාරත්න රණතුංගයන් සඳහා නිර්මාණය කළ තනුවක් දැන්. ධර්මදීපනී ලංකා ದಾರನೇ ගතිකාරෝ දීර වීර ගතිකාරෝ දීර වීර ගතිකාරෝ සත්‍යචාමනේ ලංකාසරණේ හේම නගරේ පෝෂිත කරණේ සත්‍යචාම కలుమిని గంగా మావలి కలని కలుమిని గంగా కరణ తదా పూజా సమనుల తిరసిల్ దశ జత వితురన్ సమనుల తిరసిల్ దశ జత వితురన్ సుధా ो साधी भीमनगरे पोष्ठ तसारी सख शामरे का धी भीमनगरे पोष्ठ तसे මීළඟට ඔබේ අවධානය යොමු කරන්නේ තවත් විශිෂ්ට ගණයේ සංගීතවේදියෙක් ගැන. ඔහු ආර්.ඒ. චන්ද්‍රසේන 1924 අගෝස්තු 27 වනදා මහනුවරදී උපත ලැබුවා. චන්ද්‍රසේනයන්ගේ පියා සෑම් වෙසක් පෝයකටම කැරොල් කණ්ඩායමක් සංවිධානය කළා. කුඩා චන්ද්‍රසේනද ඒ කණ්ඩායමේ ගී ගැයුවා. අකුරු කිරීම සඳහා ඔහු ඇතුළු කෙරුණේ මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයට. අධ්‍යාපනය කෙසේ වෙතත් පන්ති කාමරයේ මේසපුටු තබ්ලා බවට පත් කරගෙන වයන්නට පටන් ගත්තා. ආදේශ සංගීත භාණ්ඩ නිපදවන්නට ඔහු උත්සාහ කළා. පියා එයට තදින් විරුද්ධ වී දඬුවම්ද කළා. මෙය දරාගත නොහැකි තැන gederin පිට වී කොළඹට ආවා. සේනාරත්න නැමැති මිතුරෙකුගෙන් රැකවරණ ලැබුණා. එකල රට පුරා ප්‍රදර්ශනය වුණු අන්ද ආලය නාට්‍යයේ සර්පිනා වාදකයා වීමේ වාග්ය ඔහුට ලැබුණා. ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා පිටියේ සර්පිනා තබ්ලා බැන්ඩලින් ආදී භාණ්ඩ වාදනය කළා. චන්ද්‍රසේන යන නම පොදු සංගීත රසිකයින් අතර ප්‍රකට වුණේ 1948 දී. ගීතේ දස බලධාරී නම් ඔහු ගැයූ ගීය නිසා. ඒ ගීතය හඳ කිඳුරු මුද්‍රා නාට්‍යයට අයත් වූවක්. 1951 දෙසැම්බර් 17 වනදා මරදානේ චන්ද්‍රසේන සංගීත ආයතනය ආරම්භ වුණා. පසු කල ජනප්‍රිය ගායකයෙකු වූ ධර්මදාස වල්පොල චන්ද්‍රසේන සංගීත ආයතනයේ නිත්‍ය බටන්ලා වාදකයෙක් වුණා. තවත් බටන්ලා වාදකයෙකු ප්‍රේමසිරි කේමදාසයනුත් 1953 දී ඒ සංගීත ආයතනයට බැඳුණා. ඔවුන් චන්ද්‍රසේනයන්ගෙන් සංගීතය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. පෙරදිග ස්වරලිපි, බටහිර ප්‍රස්ථාර ක්‍රමය, ප්‍රතිස්වර න්‍යාස, සංඝාත, සුසංවාද ආදිය භාවිත කරන අන්දම චන්ද්‍රසේනයන් තම සිසුනට මැනවින් කියා දුන්නා. 1953 අගදී ලංකාවට පැමිණි ಭಾರತೀಯ කීර්තිමත් ගායක මොහමඩ් රාෆි මෙහි පැවැත් වූ සංගීත ප්‍රසංගවල සංගීතයේ මෙහෙයවීම සාර්ථකව සිදු කළේ ආර්.ඒ. චන්ද්‍රසේනයන්. ඒ වගේම his master's voice gramophone ලේබලය සඳහා සංගීත අධ්‍යක්ෂණය ඔහුට පැවරුණා. 1955 මතභේදයේ චිත්‍රපටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසි ඔහුට 1967 කොළඹ හාදයෝ චිත්‍රපටයේ සංගීතයට සම්මාන ලැබුණා. එස්.එස්. වේදා සමග අයිරාංගනී චිත්‍රපටයටත් පසුව මතභේදය, දෛව විපාකය, වනලිය, වැදිවිම, කොළඹ හාදයෝ හා බිරිඟුව ජන චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. තිවයින ඉරිදා පුවත් පතකට ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් මෙහෙම කියනවා. තමා අඩුගන්නාවේ සිට කොළඹට ගෙන්වාගෙන වාද්‍ය වෘන්දයේ තනක් ලබා දී ස්වර ලිපි කියවීමට හුරු කොට ජනප්‍රිය සංගීතය පිළිබඳ මුල්ම පාඩම කියා දීම ගැන චන්ද්‍රසේනයන්ට ස්වකීය ස්තුතිය පුද කරනවා. දැන් ආරේ චන්ද්‍රසේනයන් තනුව නිර්මාණය කළ ගීතයක් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬේ. මෝහෙන් මුලා වෙලා මානෙන් පුදම් අනුන් ගෙලන්නට වලක් කපන්න ඒ තුල රැකිලා මිය යන්න කලදේ පළදේ එලෙසේ රත්තරන් කෙන්දී සිංහකෙරුවක් මිනිස්ුනේ සමදා දැබලේ එය රැකීම අප මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල